ඉරිදා සංග්‍රහය. ස්වභාවික ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දරය. ආයිබෝවන් ආදරණීය රසික රසිකාවනි මේ ආරම්භ කරන්නේ ඔබේ ඉරිදා සංග්‍රහයයි යම් ගුණයක් කරනකොටගෙන සුචරිතය නිපදෙයිද යම් ගුණයක් නිසා ලෝව ප්‍රඥාවන්තයන් විසින් පසසනු ලැබේද එහෙයින් ගුණවතා විසින් ඒ ගුණ රැකිය යුතුය සංවර්ධනයද කළ යුතුය යම් ගුණයක් වේද ලෝහිත වැඩ සදනා යම් ගුණයක් වේද සුදනන් ගුණ ගයනා එහෙයින් ගුණවතා ලොව පැසසුම් ලබනා එගුණම වඩනු රිසිවේ යන බස ඇසුණා උපදේශ සතකය සමන්චන්ද්‍ර රණසිංහ මහාචාර්යවරයා විසින් ලියන ලද කෘතියෙන් ඒ උපුටා දැක්වීම කළේ පසුගිය දිනවල පොත් ගණනාවක් කියවුවා ඒ පොත් අතර හිතට සංවේදී හිතට දැනුණු පොත් කිහිපයක් තිබුණා. ඒ net පොතක් ගිනි වැදුණු පියාපත් 981 දී යාපනයේ පුස්තකාලය ගිනි තැබීම අතිශය සංවේදී සංවේගී ජනක කාරණයක් වුණා. මේ කාරණය ගැන මාතර දෙවුන්දර තුඩුවේ ඉපදුණු සඳරැසි ඉතාම අර්ථවත් කවි පොතක් ලියලා තියෙනවා. එය එක්තරා අතකින් ඛණ්ඩ කාව්‍යයක් වගේ. ඒ කියන්නේ එකම තේමාවකට කෙටි කවි ගණනාවක් කියලා තියෙනවා 110ක් විතර කොට්ට කිලංගු තල්හකුරු රසමණ්ඩි හදවතේ අඩියනොත් අතුගාන සිහි ගන්වයි ආණ්ඩියා ලිම්පතුලත මයෝසීන හුනුගල් තට්ටු අතරින් පනාදින කිවුල් දිය රැලි හුස්ම අඳුරු අහසක තට්ට තනියම මල් නැතුව උපුරන දුක් වෙඩි හඬින් හිල් කරපු පෙනේ රහිත උඩම කැන්දාන මතකමන් සංදිය අලුවුණු ඇතුම් තින්නూరు ලෙස 40 අවුරුද්දකට පස්සෙත් සුළඟට මුසුව කිවිසුම් රැගෙන යයි. එකම කවියක් මිලට අරගෙන පුස්තකාලයේ පොතක් අස්සෙන් හැංගුවෙමි හදවතේ මුල්ලක මනුෂ්‍යත්වයේ විරිතහා බැඳ. එයගේ කවියක් උපුටා දැක්වූයේ නවකීවිද වසන තුරු සෙව නැලියට පිය නැගී මතකය දුරස් වෙලා යට සිත නවතිවිද කහවණු දිස්නෙත වසඟ වෙලා දුක්බර සිද්ධියක් මතක් කරලා රසබර ගීයක් රස විඳින එකත් ප්‍රශ්නයක්. එහෙත් අපිට පුළුවන් ද මේ යථාර්ථයෙන් ඉවතට යන්නට? ආදරය ගැන. කදිම ගීයක් අපි ඇහුවා පුංචි කාලේ. ඒ ගීතය තනුව යොදා සංගීතවත් කළේ ජයතිස්ස අලහකෝන් සංගීතවේදියා විසින්. රත්න හෙක්ටර් දිසානායක නම් රචකයෙකු විසින් ලියන ලද මේ ගීතය ගායනා කළේ විශාරද ආචාර්ය නන්දා මාලනී. මේ ගීතය ඇතුළු බොහෝ ගීත ඉරිදා සංග්‍රහයට සම්බන්ධ කරන්නට අතහිත දෙනවා ලියන්වල අබේසිංහ සහෝදයා. ඒ ගැනත් සිහිපත් කරමින් අපි මේ ගීය අසමු. දහස් කල් පෙරුම් පුරාගෙන අනන්ත වාදක දුක් පීඩා විඳ භවෙන් භවය යන මං කරගුණු දෙක ඔබව සොයා ආවා ඔබව සොයා ඔබව සොයා ආවා ඔබව සොයා ආවා ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහන් පිළිබඳ සංස්කෘති සංගරාවේ සහෘද කැලක් විසින් කිසියම් වෙබිනාර් එකක් දැන් කාලේ කියනවනේ වෙබිනාර් කිය. ඒ කියන්නේ zoom තාක්ෂණය ඔස්සේ කතිකාවක් ගොඩනැගුවා. මේ කතිකාව බොහොම වැදගත් කතිකාවක්. එහිදී බොහෝ අය කතා කළා. කවුද මේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ කියලා කියන්නේ? 955 මනෝහාරී නම් ගුවන්විදුලි ගීත නාටකයක් ලියා මුලින්ම ගුවන්විදුලියට ගීත නාටක කලාවක් හඳුන්වලා දුන්න. ඔහු පුවත්පත් කලාකරුවෙක් වගතුගලීවා. චිත්‍රපට ගීත, වේදිකා නාටක ගීත, ගුවන් විදුලි ගීත, ළමා ගීත, ළමා කතා මේ විදිහට බැලුවම ඔහුම කියන පරිදි ඔහු අප්‍රමාණ පුරුෂයෙක්. ඔහු විසින් ලියන ලද කදිම ගීයක් 953 දී අමරදේවයන් විසින් ගැයුවා තනුවක් නිර්මාණය කරමින් අපි ඉඩ සලසනවා ඉරිදා සංග්‍රහයට එම ගීතය රස විඳින්නට. ගනන නැගේ මල්හුද වසන්තේ කුසුම් සිතේ අතු පතරේ සතර දෙකන්තේ ගස් කුන්සඳ එළියේ ඈත පෙනේ ලපලු රඟු මඟ සිසිලි නැතෙන ජලේ කම්මුල දලේ දිය බිඳු සෙලවේ නැතෙන ජලේ කම්මුල දලේ රිය බිඳු එළවේ බුදු ගුණගේ අකතාල එමි හිත මතුවේ උසු කිතේ අතු පතරේ පතරේ දිකන්තේ ගිල පූජනනගේ මතුර පතන්තේ කරුණා මෙත් සිත්සිලයි සුළඟ ගෙනෙන්නේ මහා කරුණා මෙත් සිත්සිලයි සුළඟ ගෙනෙන්නේ මහා මුනි මහා මුනි කියලයි කොළ නැතවෙන්නේ නේන පැටව කයි පාලම් ජයට ගසති නේද පැටව කයිතාලම් ජයට ගසති කුරුල්ලනේ ගීත ගයව වෙසක් ලබාදී අතුපත් සතේ ආදරය සම්බන්ධව බොහෝ දේවල් ලියවෙන කාලයක් නේ. පොතක් හමු වුණා කියවන්නට මේ පොත ටිකක් පරණයි. ග්ලැසියරයක ප්‍රේමය. නුවන් තොටවත්තලි. නුවන් තොටවත්ත හොඳට කවි ලියනවා. මේ සන්තව පොතක්. ඔවුන් කවිම තමයි අචුගහන්න ප්‍රකාශයටපත් කරන්නේ. ග්ලැසියරයක ප්‍රේමය. ටික ටික එවනකොට සුමුදු සුදුගත දිය කර හිතනවා සයුරක් ආදරෙයි මට ග්ලැසියර සයුර නොදනී ඇය එවන්නේ කඳුලැලි වග ඉවසනු බැරිම තැන හිරුගෙන් ලැබෙන හිරිහැර නුවන් තොටවත්තගේ කවියයි ඒ ග්ලැසියරයක ප්‍රේමය මහාචාර්ය සනත් නන්දසිරි මල්කාන්ති නන්දසිරි තම ප්‍රිය බිරිඳ සමග යුග ගීත ගණනාවක් ගායලා තියෙනවා මේ ගීතය ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී වැඩසටහනකට සනත් නන්දසිරි මල්කාන්තේ නන්දසිරි යුවල ගැයුවා. ඒ ගීතයට අපි අවකාශ සලසනවා ඉරිදා සංග්‍රහයෙන් ඔබේ රස වින්දනයට එය තුඩු දෙයි කියලා හිතන නිසා සතුටක් නොදකින් අනාත මාදිමියෙන් අවිහිංසක හදවතක් තිබෙන ඔබ කෙලෙසද පාරන්නේ මේ මුළු ලෝකේ ඔබින් පිරියයි ඔබ හැම තැනම මට තේ මදි ළඟ විපත්ති කර කාලයක හැමතැනකම ලෝකයේ නැගින්නේ අඳුනාවයි. බැලපුම් ලතැවුල් සෝ දුක් බිය පහුගිය කාලේ දැන් මොනතරම් අය මිය පරලොව යනවාද අපේ කෙනෙක් අපි දන්න කෙනෙක් අපේ නෑදෑය මිය පරලොව ගියාම අපිට හුඟක් දැනෙනවා ඒක නමුත් අපි නොදන්න අය කොපමණ මිය පරලොව යනවාද ඊයේ පෙරේදා මහාචාර්ය සිරාන් ජරණියගල මිය ගියා. අතිශය වැදගත් මෙහෙයක් ලංකාවට ඉටු කළ විශේෂයෙන්ම ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයා. ඔහුගේ පියා P.E.P. ජරණියගල ආචාර්යවරයා. එතුමා බලංගොඩ මිනිසා ඇතුළු ඒවා ගැන සොයාගෙන බොහෝ කරුණු ලෝකෙට හෙළිදරව් කළ තවත් පුරාවිද්‍යාඥයෙක්. ඒ වගේම කුලියාපිටි ශ්‍රී ප්‍රනන්ද මහත්මයා මිය ගියා. ඔහු ඊටාම ਵਿਚාරශීලී බුද්ධිමතෙක්. හෙළ ඉතිහාස සලකුණ සහ මහා වංශයේ ඓතිහාසික දෘෂ්ටිය කියන පොත මට මතක් වෙනවා. ඔහු හැම වෙලාවකම අලුතෙන් හිතන්නට උත්සාහ කළ කෙනෙක්. බෞද්ධ දර්ශනය ඔහුට පදනම වුණා. ඔහු බෞද්ධ දර්ශනය පමණක් නොවේ දැනන් උන්නේ බොහෝ දර්ශන ශාස්ත්‍රාදිය ඔහු දැනගෙන උන්න. ඉතින් මේ අය සිහිපත් කරනවා. රෝග පීඩාවට ලක් වෙලා සිටිනවා. ලක්ෂ්මන් විජේසේකර කලාකරුවා. විවිධ අය එනිසා මේ සියලු දෙනා සුවපත් වේවා කියලා පතනවා. ඒ පතන ගමන් ළමා ගීයක් වෙත යොමු වෙන්නට තමයි බලාපොරොත්තු වන්නේ. ඒ ගීතේ ගායනා කළේ ආර්.පී. ආරියරත්න. එය රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ. එතුමා තමයි මෙවර සාහිත්‍ය රත්න සම්මානය ලබන්නේ. සංස්කෘතික අමාත්‍යාංශයෙන් ඔහුට පිදෙනවා සාහිත්‍ය උත්සවයේදී සාහිත්‍ය රත්න කියන සම්මානය. උගා වැඩ කටයුතු කරපු කෙනෙක්. ලීලානන්ද රත්නායක කියන සංගීතවේදියා දැන් අප අතර නැහැ. එතුමා තමයි මේ ගීතයේ සංගීතය නිර්මාණය කළේ. කදිම ගීයක්. අපි සවන් යොමු කරමු ආර්පි ආරියරත්න විසින් ගායන ලද මේ ගීය වෙත ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය. නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක.